බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා සතර මහා භූත ගුණද බාහිර අභ්‍යන්තර අබජ්ජ බාහිජ්ජ ලෙස බැලිය යුතුයද? ඔව් අජ්ජත් බහිද්ද වශයෙන් බලන්න ඕන. එතකොට ඒවා ಗುಣ කියලා අපට හඳුන්වන්නත් පුළුවන්. හැබැයි ඒවා ಗುಣ කිව්වට වෙනත් එකක ಗುಣ නෙමෙයි. ඒවා මූලික ශක්තිය. ඒවා මූල ධර්ම. ඒ නිසා ඒවා ಗುಣ ಗುಣ කියලා ඉතින් කියන්න පුළුවන් තැනොත් තියෙනවා. ඒ කියන්නේ පඨවි ගුණය, තේජෝ ගුණය, වායෝ ගුණය, ආපෝ ගුණය. ඒ අපි ගුණය කියලා කියන්නේ වෙනත් දෙයකට සාපේක්ෂව කතා කරන. ඒ කියන්නේ අනිත්‍තික ප්‍රධාන ධාතු ප්‍රධාන ද්‍රව්‍ය හැටියට හඳුනාගෙන ඒකේ ගුණයක් හැටියට අපි එක ධාතුවක් ගැන කතා කරනකොට තමයි ගුණ කියලා කියන්නේ. දැන් අපි හිතමු දැන් කෙල සෙම සොටු මල මේ මූත්‍ර සරව ආදීෙහි ආපෝ ගුණය බහුලයි ආපෝ ගුණය බහුලයි කියලා අපි කතා කරන්නේ දැන් අපි මේක ධාතු කොටාසයක් හැටියට වඩා කෙල සෙම සොටු මුත්‍ර කියන වෙනම නමකින් අරගෙන ඒ ඒ ඒ ද්‍රව්‍යයේ ආපෝ ගුණය ගැනයි කතා කරන්නේ. එතකොට අපිට ඒක ගුණ කියලා කියන්න පුළුවන්. දැන් අපි හිතමු ලෝහයක පටවි ගුණය අපි හිතමු ලෝහ කියන සම්මුතියේ ඉඳගෙන ඒ සම්මුතියේ ගුණයක් හැටියට පටවි ධාතුව ගැන කතා කරනවා. ඊළඟට අපි හිතමු ලෝදියවල තේජෝ ගුණය අධිකයි. එතකොට ලෝදිය කියන එක අපි සම්මුතියක් හැටියට අරගෙන එතන සම්මුත් ලෝදිය කියන්නේ එතන පටවි ආපෝ තේජෝ ආයෝම තමයි. හැබැයි අපි ඒක වෙනත් සම්මුත නමකින් හඳුන්වනවා. හඳුන්වලා ඒකේ ගුණයක් හැටියට තේජෝ ධාතුව ගැන කතා කරනවා. එතකොට එහෙම කතා කරනකොට අපිට පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී ಗುಣ හැටියට කතා කරන්නත් පුළුවන් සම්මත ලෝකේ. හැබැයි අපි පරමාර්ථ ධර්ම කතාවේදී ඒවා ಗುಣ හැටියට නෙමේ ඒවා මූල ධර්ම හැටියට. අනිත් සියලු ගුණයන් නිර්මාණය කරන ප්‍රධාන මූලයන් හැටියට. ඒ නිසා දැන් උපාදාය රූප 24 අපට ඕනනම් ಗುಣ හැටියට හඳුනා ගන්න පුළුවන්. මොනවැ ගුණද? පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ප්‍රධාන භූත රූපයන් නිසා හටගන්නා අතිරේක ගුණාංග. එහෙම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අභිධර්මයේදී අපි සතර මහා ධාතු හඳුනාගන්නේ ಗುಣ හැටියට නෙමෙයි මූල ධර්ම හැටියට. හැබැයි අපි සම්මත ලෝකයේ අපිට අපි සමහර වෙලාවට වෙනත් සම්මුතියක ඉඳලා ඒ සම්මුතියට සාපේක්ෂව අපි දේවල් ගැන කතා කරනකොට පඨවි ගුණය, අපෝ ගුණය, තේජෝ ගුණය, වායෝ ගුණය කියලා ගුණ හැටියට කතා කරන්න බාධාවක් නැහැ. ඒක වැරදි නෑ.